වෙති පහළෙන් ඉස්ස චෛතසික රූප රූප උපාදා රූප යනමි නාම රූප ධර්මයෝ සනයක් සනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් ඊඩා වින්ද බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප ධර්ම සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භවයේ තෘෂ්ණාවේ ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ නිසිනි නොපැවැත්ම නම් වූ සාන්ත නිර්වාණ ධාතුවේ වහන්සේයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය සර්ව සත්‍ය නං වන්නේය මාමේ භාවනාමය කුසලය නිම චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීම පිණිසම